ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ චත්තාරෝ මේ මහරජා තේන භගවතා ඥානතා පස්සතා රහතා සම්මා සම්බුද්දේන ධම්මුද්දේශෝ උද්දේශෝ උද්දිඨෝ යමහං ඤත්වා ච දිස්වා ච සුත්වා ච අගාරස්මාන ගාරියං පබ්බජිතෝති ශ්‍රද්ධාවන්ත පින්නතුනි දිනක් සරුවක්යන් වහන්සේ විසින් දේශනා කරන දහම් පද හතරක් ඇසූ මහා ධනවත් සිටි පුත්‍රයෙකු දලස් වසරකට පස්සේ තමන්ගේ හිතමිතුරු කුරු රට කෝරවි රජතුමාට ප්‍රකාශ කළ පාඨයක් මේ කියුනේ තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ චාරිත්‍රයක් තේනවා වස්සාන තුන් මාස එක්තැන්ව වැඩ ඉඳ සංඝ පිරිස පිරිවරාගෙන නව මාසයක් තිස්සේ ගමින් ගම නගරෙන් නගර ජනපදයෙන් ජනපදය චාරිකාය වඩන සිරිතක් තිබුණා. ඒ විදිහේ චාරිකා වඩන කාල පරිච්ඡේද තුනයි තියෙන්නේ. නාමාසික චාරිකාවක් තියෙනවා, අට මාසික චාරිකාවක් තියෙනවා, හාර මාසික චාරිකාවක් තියෙනවා. නාමාසික චාරිකාවේදී යොදුන් 900ක් මානිය වඩිනවා. අට මාසික චාරිකාව යොදුන් 600ක් වඩිනවා. හාර මාසික චාරිකාව යොදුන් 300ක් වඩිනවා. නාමාසික චාරිකාට කියන මහා මණ්ඩල චාරිකාව කියලා. හය මාසික චාරිකාට කියන මධ්‍ය මණ්ඩල චාරිකාව කියලා. තුන් මාසික චාරිකාට කියන අන්තෝ මණ්ඩල චාරිකාව කියලා. ඒ නාමාසක චාරිකා බොහෝම දීර්ඝ ගමනක් වඩිනවා. ඒ වඩන ගමනකදී සවැත් නුවර සිට යදුම් මං හිතෙනවා සිය ගාණක් තුරින් තියෙන කුරු රටට වැඩිය. කුරුණාට කම්මාස ධම්ම කියන නියම් ගමට වැඩිය. ස්වභාවයෙන් කුරු රට වාසී ජනතා බොහෝ බුද්ධිමත් අය. එහිදී බුදුපාමොක් සංගරවලට වැඩෙන්න සේනාසන තිබුණා. බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයේ වඩින්නේ ගමින් ගම පියවරෙන් පියවර. මේක දුටු දුටු විශාල ජනකාවක් එනවා පසුපස්සේ. යදොන් 100ක් මානේ සේඟ රැස් වෙනවා කියනවා බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයේ වඩින පසු ගමනට. ලැබුණු ලැබුණු තැන දම් පින්කම් කරගන්න. ඔය අතර කම්මාස ගම්ම නියංගමේ ඒ කියන්නේ තුල්ල කොට්ටික නියංගමේ තුල්ලකොට්ටති කියන නියංගමේ විශාල ජනකාවක් බණහඬ රැස් වුණා. මේ බණහන පිරිසට එකතු වුණ සත්පාල කියලා සිටු පුත්‍රී තරුණ වාසයේ සිටි විවාහපත් වෙච්චි බොහෝ ධනවත් සිටු පුත්‍රී මෙතුමා මේ දේශනේ සවන් දීගෙන සිටිද්දී වැටහුණ ඇත්තෙම ජීවිතයේ යථා තත්ත්වය මේකයි කියලා එදා ධර්ම කාරණා හතරයි සරුවක්යන් වහන්සේ සවිස්තරව පහදා දුන්නු. බණවසානයේදී බුදු පාමුලට ගිය මේ කුමාරයා සිටු කුමාරයා කියා හිටියා ස්වාමීනි මේ බණ පද මුල සිට අග දක්වා මම මැනවින් අහගෙන හිටියා. ස්වාමීනි මට වැටහුණ මට මේක ආબોධ කරගන්න පුළුවන්. එසේ නමුත් ගිහි ජීවිතයේ කියන එක දූවිලි අවිසෙන මහමාවතක් වාගේ. පැවිදි ජීවිතයේ නෛෂ්ක්‍රම්‍ය නම් නිෂ්කලංක හිස්සබ්ධවකාශයක් වාගේ. එනිසා ස්වාමීන් අනුකම්පාව උපදවා මා පැවිදි කරනු මැනවේ කිව්වා. සරුවඥන් වාසේ දන්වා එකම සිටු ගෙදරක එකම සිටු පුතා මෙපමණයි කවදාකවත් මව්පියන් අවසර දෙන්නේ නැහැ. එනිසා නියම කළ දරුව මව්පියන්ගෙන් අවසර අරගෙන ඉන්නයි කියලා. ගිහිල්ලා දෙමව්පියන් වැඳලා කිව්වා අනේ අම්මේ තාත්තේ මම බුදුබණ ඇහුවා. ඒ බණ ආගෙන යනකොට මට තේරුණා මට මේ ජීවිතේ මේක ආબોධ කරගන්න පුළුවන්. මට මහාන වෙන්න අවසර දෙන්න කිව්වා. දෙමව්පියෝ දෙන්න අඬලා කිව්වා අනේ දරුවෝ ඔබ අපේ එකම පුතා කොහොමද මහාන වෙන්න දෙන්නේ? අපි මරණයට යන්නේ අකමැත්තෙන් ඔබ තනි කරලා යන්න අකමැත්තෙන්. ඔබ දුකක් දන්නේ නැහැ මහාන වෙන්න එපා. අපට බොහෝ ධනෙ තියෙනවා. gedara dam pinkam කරගෙන යාතින් ජීවත් වෙන්න පුළුවන් කියලා නියම කළා. තුන්සාරයා කෙල්ලෝ අවසර දුන්නේ නැහැ. අවසර නොදුන්න වෙලාවේ කුමාරයා මිඳුලේ දිගා වුණා. මට පැවිදි වෙන්න අවසර නැත්තම් මෙතන මරණය වේවා කියලා. නොයෙක් විදියෙන් දෙමව්පියෝ යාඥා කළා නැගිටින්නේ නැගිටින්නේ දාසක් දෙකක් තුනක් निराහාරෝම හිටිය ආහාර වේල් හතක්ම නොගෙන හිටිය. සිටු පුත්‍රයාගේ හිත මිතුරු යවිලා නොයෙක් විදියට කරුණු කියව නැගිටවන්න බැරි වුණා. පස්සේ සිටේ හිත මිතුරු දෙමව්පියන් කිව්වා අම්මේ තාත්තේ මේ දරුවා මෙතන කලුරේ ගලොත් කොච්චර අලාභයක්ද? මානෝනොත් දකින්නත් පුළුවන්නේ මානක මේ සිත් ඇලෙන්නේ නැත්තම් එන්නේ අපි ළඟටනේ අවසර දෙන්න කියලා. ඉතින් දිමෝක්ල අඬලා අවසර දුන්නා. හැබැයි මානෙලා අපි දකින් දෙන්නයි කියලා පොරොන්දුකුත් ගත්තා. දැන් රාජපාල කුමාරයා බුදු පාමුලට ගිහින් පැවිදි වුණා. දින 15ක් තරම් එහි ගත කළා චීවර ධාරණාදී හුරු පුරුදුනාට පස්සේ චාරිකාව ගමනින්ම සවැත් නුවරට වැඩියා. දොළොස් අවුරුද්දක් තිස්සේ භාවනා වඩා සව් කෙලෙස් නසා රහත් වුණා. රහත් වෙලා භාග්‍යතුන් වහන්සේ කිව්වා ස්වාමීනි මම පැවිදි වෙන්න අවසර ගත්තේ ආපහු දකින්න දෙන්නම් කියලා. මට යන්න අවසර දෙ කියලා. බුදුරජාන් වහන්සේ දන්වා කරදරයක් වෙන බව. නමුත් දැන් රහතන් වහන්සේ බාටපත් වූ නිසා කිසි බාධාවක් නොවි වඩින්න අවසර දුන්නා. දීර්ඝ ගමන ගෙවාගෙන කුරුණෑත රජුණන්ගේ උයනේ එක රැයක් ගත කළා. පසුදා උදෑසන පාත්‍ර කීවර දරව මව්පියන්ගේ නිවස බලා වැඩියා. මැද බිඳු ලේස පියනමින් සිටියේ පියතුමා පිය සිටුවරයා දැක්කා දුරදී මෙනවා මේ ස්වාමින් වහන්සේ හඳුනාගන්න බැරි වුණා. තමන්ගේ ඉස පියරන කපමාත්‍යට කිව්වා අන්න එන්න මගේ පුතා පෑරගේ ගැනගේ හොරෙක් මගේ මිදුලටවත් අඩිය තියන්න දෙන්න එපා කියලා තර්ජනය කරන්න කිව්වා. ඔය කතාව වුණා රහතන් වහන්සේට. මිදුලට අඩිය තියන්නේ නැතු උන්වහන්සේ තාපෙ ළඟින් ඇවිල්ලා පිටම ගෙදරක් බලා පින්ඳ පාති වඩනකොට මේ සිටු ගෙදර සිටු මාලිගාවේ සේවය කරන දාසියක් ඊට පෙර දාසයේ උයන ලද පිට්ටුවක් ආක දාන්න ගෙන යනවා දැක්කා. ස්වාමීන් වහන්සේ කියා හිටියා නැගෙනියනේ ආක දාන දෙයක් නම් මගේ පාත්‍රයට දාන්න. ඒ කටහඬින්ම මේ දාසි අඳුනගත්ත අපේ ස්වාමීන් වහන්සේනේද කියලා දෝගන ඇවිල්ලා සිටු මාතාවට කිව්වා. සිටු මාතා සිටුවරයාට කිව්වහම ජවල ජවලා කම්පාවෙන් ගියා මේ ස්වාමීන් වහන්සේ සොයාගෙන. එතකොට ස්වාමීන් වහන්සේ දානි වළඳලා ඉවරයි. අතින් අල්ලගෙන කිව්වා අනේ පුතා අපේ ගෙදර තියෙනවා නේද එන්න ගෙදර. නෑ අපට ගෙවන්නේ අපි අනගාരികයි. දානෙට එන්න. නෑ මං දාන් ටික වන්දලා අවසානයි. එහෙනම් මම හිත දාසේ දානෙට එන්න. හා හොඳයි. ඉතින් රාතන් වාසේ උයනට වැල්ලා සමවස්සෝයෙන් වැඩ හිටියා. පවදා උදෑසන ගෙදර දානෙ හැදුවා මව්තුමිය. පියතුමා මොකද කියලා විශාල සංරුවන් මිනිමුතු ගොඩක් ගොඩවල් දෙකක් දෙපැත්තෙන් ගොඩ ගාලා කලාවල වලින් වහලා මැද්ද ආසනයක් පනවලා තියාගෙන හිටියා. රට්ටපාල ස්වාමීන් වහන්සේ ගිහි කාලේ විවාහපත්ලා හිටිය සිටු කුමාරිකාවරු හතර දෙනෙක්. ඒ හතර දෙනාට කිව්වා ලස්සනට ඇඳ පැළඳගෙන ඉන්නයි කියලා. ඒ වෙලාවේදී මේ රහතන් වහන්සේ වැඩියා. සිටවරයා මේ ආසනයේ වාඩි වෙන්න සලස්සලා අර රංගුරුවන් ගොඩවල් දෙක ඉවත් ගහුන් ඉවත් කරලා පෙන්නවා පුතා මේ බලන්නේ ඔබේ මෑණියන් අපේ ගෙදරට එන දවස් ලැබිච්ච දායාද වස්තු මේව. මගේ මව්පිය සත්මුතු පරම්පරාවක අප්‍රමාණ ධනස්කන්ධය තියෙනවා. මේවා දම්පින්කම් වලට යොදා සැපෙන් ගෙදර ජීවත් වෙන්න සිවුරෙන් ඉවත් වෙලා ඉඳයි කිව්වා. එතකොට මේ රාතන් වාසී කිව්වා සිතානේනි මම කියන්නම් දැන් වචනයක් ඔබ පිළිගන්නවා නම් මේවා මලු පෙට්ටි කුරුණු වලට පුරවලා කරත්වල පටවාගෙන ගින් ගංගා නම් ගඟ මැද්දේ දාන්නේ. මේවා තියෙන නිසා තමයි මේතරම් බැඳීමක් තියෙන්නේ. කියනකොට රාජ සිටුවරයා නිස නිරුත්තර වුණා. අර කුමාරිකාවරු ඇවිල්ලා පාමුල වැඳ වැටේ කිව්වා ආර්ය පුත්‍රයන් වහන්සේ අපවැන්නම් හැරදමා කවර විදිහේ දෙවගණන් බලානද මහානදම් පුරන්නේ කියලා. රාතන් වහන්සේ කියා හිටිය නැගණියනි නැගණි වරුනි මම දෙවඟනම් බලා සසුන් බඹසන හැසිරෙනවා නෙවෙයි කියනකොට ඇත්ත සිහි නැති වෙලා වැටුණා. මෑණියන් පසක කඳුළු අගුරුවමින් ඉන්නවා දැකලා කිව්වා මෑණියනි මං ආවේ ආරාධනෙට. දාන දෙනවා නම් දෙන්න. දාන දුන්නා. වැළඳුවා. අත්පාදෝනේ කරගෙන දත්මැදල සුද්ධ කරගෙන ආසනෙන් නැගිටලා ගාථා හතකින් සිංහනාදයක් කළා. සිංහනාදයක් කළ අභිඥා පාදක චතුර්ථ අධ්‍යාන සමයදිලා මාලිගාවේ කණිමල්ල පලාගෙන අහසින් වැඩියා. එතකොටයි කාරුත් උඩ බලාගත්තේ. දැන් තමයි තේරුණේ පුතාගේ මහිමය. තාතන් වහන්සේ වැඩිය උයනට. උයන් පාලයාගෙන් ආරංචි වුණ රජුරවන්ද රජතුමා ආවා සේනාවත් එක්ක දැක ගන්න. ඇවිල්ලා තමන්ගේ ආස්තනයක් කියලා කිව්වා මෙතන වාඩි වෙන්නේ නැහැ මගේ ආසනයක් තියෙනවා කියලා උන්වහන්සේගේ ප්‍රත්‍යදයෙන් වාස වැඩි හිටියා. සිටුවරේ ආසා සිටියා මේ රජතුමා ආසා සිටියා ස්වාමීනි මේ ලෝකේ බොහෝ දිනෙක මාන වෙන වයස්ගත වෙලා. තමුන්නාසේ තරුණ වයසේ මොකද මහා නෝනේ. තා සමහර කෙනෙක් මහාන වෙනවා ලෙඩ වෙලා. තමුන්නාසේ බොහොම නිරෝගී. අයි මහා නෝනේ. තා සමහර කෙනෙක් පැවිදි වෙනවා ධනෙ පෙරහිලා. තමුන්ලාසිට මුළු රටක් රාජ්‍ය කරන්න ධනෙ තියෙනයි පැවිදි වුනේ. තමාන කෙනෙක් පැවිදිනා නෑයෝ පෙරහිලා. තමුන්ලාසිට මු විශාල ඥාති පිරිසක් ඉන්නේයි මහණුනේ කියලා ප්‍රශ්න හතරක් තියෙනවා. එතකොට මේ රහතන් වහන්සේ දුන්න පිළිතුරු හතරක් තියෙනවා ඒක තමයි කෙටියෙන් කියවුනේ. මහරජතුමනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගෙන් අසා දැනගත්ත දාම් කරුණු හතරක් මම දන්නවා. එයින් එකක් තමයි උපනිෂේ ලෝකෝ අද්භූතකෝ මහරජ තේන භගවතා ඥානතා පස්සතා රාතා සම්මා සම්බුද්දේන පඨමෝ ධම්මොද්දේශ උද්දේශෝ උද්දිට්ඨු. උපනිෂේ ලෝකෝ අද්භූ මේ ලෝක සත්‍ය උපන්දා පටන් උදා වූ හිරු මණ්ඩලේ අස්තේට යන්න වාගේ නොනවතියෙම ජරා මරණ වෙත ඇදීගෙන යනවා. ඒක මම දැකගත්තා. මම අසාගත්තා මම තේරුම් කරගත්තා. මේ ජීවන ජීවිතයක් තමයි මම පරිහරණය කරන්නේ. විනාඩියක් තත්පරයක් ගානේ මගේ ජීවිතේ ජරා මරණයට ඇදී යන හැටි මට වැටහිලායි මම ප්‍රයිදුනේ. රජතුමා ඇසුවා මට ඕක තේරෙන්නේ නැහැ කියලා. සාතන් වාසය ඇසුව ඔබේ වයස කීයද? අදට අවුරුදු 80යි වයස. අවුරුදු 20 30 කාලේ ඔබේ ශරීර සෞඛ්‍යයයි දැන් තාක්ෂයයි කොහොමද? අවුරුදු 20 30 කාලේ නම් මට අහසට පෑ නැගලා කරුණාන් ගන්න පුළුවන්. දැන් මගේ මේ ශරීරේ මට අවසඟයි. අඩිය කියන්නේ තේන තැන නෙමෙයි අතපා වැවුලනවා කන් ඇහෙන්නේ ඇස් පේන්නේ නැහැ. තවත් ඉන්ද්‍රියන් දුර්වලයි. එහෙනම් දැන් තේරෙනවද උපන්දා පටන් එක විදිහේ තියෙන්නේ ජරා මරණයට අධිගෙන යන බව තේරුණාද? එහෙමයි දැන් නම් තේරුණා. අතානෝ ලෝකවන බිස්සරු මේ දෙවෙනි දහම්පදේ. මේ ලෝක සත්‍යය තමන්ද තමන්වත් නැහැ. තමන්ගේ කැමැත්තෙන් පවත්වන්න බැරි ජීවිතයක් පවත්වගෙන යන්නේ. කෙනෙකුට කව මට ඕවා තේරෙන්නේ නැහැ කියලා. මාරජ ඔබට තේනවාද නිදාංගත අසනීපයක් තියෙනවා වාත රෝගයක් තියෙනවා. ඒ වාත රෝගය හැදුනම කොහොමද? අනේ ඉතින් මං ඇඳේ වෙලා කැඳි ගන්නවා මගේ නෑ යෝ අත වෙලා සුසුම් මෙරනවා දැම්මරේ දැම්මරේ කියලා. ඉතින් බැරිද ඔබට කියන්නේ අනේ දරුවනේ අනේ විසවරුනි ඇමතිවරුනි මගේ මේ වේදනාව ටික ටික ඔයගොල්ලෝ බෙදා ගන්න මට සාහනයක් වෙයි කියලා කියන්න බැරිද? අනේ නෑ ස්වාමීන් මං ඉඳ ගන්න ඕනේ ඇතු සුසුම් මෙලනවා විතරයි. එහෙනම් තේරෙනවා නේද Tamanne taman වත් නෑ කියලා. එහෙමයි දැන් නම් තේරුණා. එවැගේම අස්සකෝ ලෝකෝ සම්මන් පහය ගමනීයං. තමන්ද තමන්ගේ කියලා කිසිවක් නෑ සියල්ල අත්තර දාලා යන්න වෙනවා. රාජ්‍ය රෝගය මතව තේරෙන්නේ මා රජේ ඔබ දැන් මේ ජීවිතයේ විශාල රාජ්‍යයක් කරනවානේ යම් දාසක ඔබ මේ පරිලෝකීලායත් මෙතනම උපදිනවද අනේ නෑ ස්වාමීනි මං ඉතින් කර්මා රූපෝ තැනකට යයි හිනිකාරෝ මේවා ඇති කරගනි. එනම් කෝ තමන්ද තමන් කියලා තියෙන දෙයක් තමන්ගේ රූපස්කන්ධයවත් නැතුව දාලා යනවනේ. ආයෙනම් මට ඒක තේරුණා. ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හාදාසෝ. මහරජේ මහා සාගරයේ කොච්චර වතුර වැස්සත් ගංගා ගලේවත් උතුරන්නේ නැහැ වගේ මේ ලෝක සත්‍යයට තෘෂ්ණාවෙන් සෑහීමක් නැහැ. කොයිතරම් ධනෙ ලැබිලා කොච්චර සම්පසම්පන් ලැබිලා ඇති කියලා සෑහීමක් නෑ අතිත් හෝ තෘප්තියක් නෑ තණ්හා දාසෝ තණ්හාවට වහල්කම් කරනවා එතකොට ගා මට ඕවා තේරෙන්නේ මා රජ ඔබ දැන් මේ විශාල රාජ්‍යයක් කරනවානේ යම් කිසි විදිහකින් ඔබේ ඊතා හිතමිතුනම් පස් දිනක් පස් පොලකින් එනවා නගන ඉර දිශාවෙන් දකුණු දිශාවෙන් බටහිර දිශාවෙන් උතුරු දිශාවෙන් සහ මුහුදෙන් එතරත් එනවා ඇයිල කියන ආවල් ප්‍රාග්කේ මං ඉන්නේ. එය තියෙන බොහොම ශාස්ත්‍රීයක රාජධානියක් ජනපදයක් නැස්සන් නැති මේවාදයක් වගේ ලේසියෙන් ගන්නත් පුළුවන් කිව්වත් මොකද කරන්නේ? මම ගිහින් ඒව අත්පත් කරගන්න. එතකොට මහරජ ඔබට මේ තියෙන රාජ්‍ය මන්දි වෙලා තවත් රාජ්‍ය පහක් ඔබ ආයත කරගන්නේ ඇයි? ඔබට තෘෂ්ණාවේ සෑහීමක් නැති නිසා නේද? එහෙමයි දැන් නම් තේරුණා. මේ එකක් එකක් ගානේ කියනකොට රජතුමාට පුදුම විදිහේ ප්‍රසාදයක් ඇති වුණා. රාතන් වාසේ කියා හිටියා මහරජුරුවනි මෙන්න මේ ධර්මකාන හතර මං සියකින් දැක්කා. මං සිය කනින් ඇසුවා. මගේ නුවණින් මං ආબોධ කරගත්තා. එනිසා මා තරුණ වයසේදී පැවිදි වෙනවා මහලු වෙන්නේ ඉස්සර. මං නිරෝගී වෙන්න කාලේ පැවිදි වුණා ලෙඩ වෙන්නේ ඉස්සර. මං ධනෙ තියෙද්දී පැවිදි වුණා ධනෙ පිරෙන්නේ ඉස්සර. මට කිසි දෙයක් පිළිබඳව ආසාවක් අත්හරින්න ඕන නිසා මං පැවිදි වුණා තෘෂ්ණාවට වහල් නොවි. ඒ නිසා මම අද කොම නිදා ජීවිතයක් ගෙවනවා කියන එක පාදා දෙමින් විසිතුරු දේශනාවක් පැවැත්තුවා. මේ දේශනාව තුළින් අපට පැහැදිලි වෙන්නේ බුදුරජාණන් වහන්සේ ලෝකේ තියෙන දහම් කාරණා මවාපෑවා නෙමෙයි ඇත්ත ඇති සැටියෙන් පාදා දුන්න හැටි. මේ වාගේ මහා පුණ්‍යවන්තයෝ බුදු සසුනේ පැවිදි වෙලා තම තමන්ගේ ජීවිතය සදාකාලික සැනසීමට පත් කරගත්තේ ජාති ජාතීන් ඉදී පුරුදු කරගන්නා ලද ධර්ම ශක්තිය නිසායි. මේ රට්ටපාල ස්වාමින් වහන්සේ ශ්‍රාවල ස්වාමින් වහන්සේ දෙන්න කල්පලක්ෂයකට ඉස්සර බොහොම සමගි සම්පන්න සිටුරු දෙන්නේ. හේමතුරා බුදුරජාන් වහන්සේ බුදු වෙලා නැහැ තව. ඒ කාලේ තාපසෝ දෙන්නෙක් ඉන්නවා මේ දෙන්න ඇසුරු කරනවා මේ සිටුරු දෙන්න. එයින් එක තාපස කෙනෙක් දානි වරඳලා ගිහිල්ලා සක්‍ර බානින්දලා සක්දේව රජුරුවන්ගේ විස්තර විවරණ කියලා සක්‍ර සම්පන්න ලැබේවා කියලා පින් දෙනවා. අනිත් එක්කලා නාගබාවට ගිහිල්ලා නාග භවනයේ දිවා විහරණය කරලා ඇවිල්ලා තමන්ගේ දායකයාට අනුශාසනා කරන්නේ පටවෙන්දර නාගරාජාට සමාන සම්පන්න ලැබේවා කී. අන්තිමේ සිදුරු දෙන්නාගේ හිතේ තැන්වල ඇලුනා. මරණින් මත්තේ දෙපළේ උපන් එක්කෙනි ශක්‍ර භවනයේ සක්දේව රජ වුණා. එක්කෙනෙක් පටවෙන්දර නම් නාගරාජයෙක් වෙලා උපන් නාග භවනි. ඒ අතර පියමන්තර බුදුරජාන් වහන්සේ ලෝ පහළ වුණා. එයි සක්‍රබාණේ සද්දේව රජුරු බුදුපාමොක් සංගරුවනට ලක්ෂයක් සංගරුවනට මහා දානියක් දුන්නා අත් දවසක්. දිව්‍යමය ආහාර පානවල. එතුමාගේ ප්‍රාර්ථනාවක් ඇති වුණ ශ්‍රද්ධාවෙන් පැවිදෙන උතුමන්ගෙන් අග්‍ර වෙලා රහත් වෙන ලැබේවා කිය. පතවෙන්දර නාගරාජයාද බුද්ධ ප්‍රමුඛ ලක්ෂයන් සංඝ රත්නයේ නාග භවනට වැඩම කරවලා 7000ක් පුරා මහා දානයක් දුන්නා. එතුමාගේ තේ නැමුනේ ඒ සංඝ පිරිසේ කෙළවරේ හිටිය පියමතර බුදුරජාණන් වහන්සේ බුදු වෙන ආත්මයේ දී කාලයේදී උපන්න පුත්‍ර රත්නය. උනාසේ හරියට බුදුරජාණන් වහන්සේගේ ස්වરૂපයමයි. ඒ විස්තර අහලා ඉතන එමුණ අනේ මට අනාගතයේ මේ බුද්ධ පුත්‍රයන් වහන්සේ වාගේ බුදු කෙනෙකුන් වහන්සේගෙන් පුත්‍රෙකු වෙලා නිවන් දකින්න ලැබේවා කියලා. ඔය සතුන් මේ දෙකම ඉෂ්ට වෙන හැටි පියුමතර බුදුරජාණන් වහන්සේ අනාගත වාක්‍ය දේශනා කළ තිබුණා. මේ දෙන්නා බොහෝසෙන් සසර නැවත නැවත එකතු වෙමින් බෝධිසම්භාර පුරාගෙන ආවා. කල්ප ලක්ෂයක් මේ දිනු කරගන්නා ලද සිත් ඇතුව තමයි එදා ඒ සක්‍රබාණේ සක්දෙව් රජ අද රට්ටපාල මහරහතන් වහන්සේ බාටපත් වුණේ. එදා ඒ කාලයේදී පටවින්දල නාගරාජයා අද ශික්ෂාකාමියෙන් අග්‍රව රාහුල භද්‍ර රහතන් වහන්සේ බාටපත් වුණි. මේ දෙදෙනාම සමාන ආශයක් ගෙවිලා වැඩි කල නැ තරුණ වයසේදීම පින්වම් පෑය. මේ ප්‍රවෘත්ති වලින් අපට පැහැදිලි වෙනවා අපි සෑම දෙනාම සංසාරේ බොහෝ කාලයක් පෙරම් පුරාණින පිරිසක් කියලා. ඒ මොනවාද පෙරම් පුරාගෙන ඉන්නේ කියන්නේ අපට මේ භවයක් භවයක් පාසා සසර කෙටි කර ගනිමින් නිවන් මඟ යා ගන්නට ලැබේවා කියන මේ ප්‍රාර්ථනාවයි. ඒ අනුව අද මේ ආශිර්වාද ප්‍රාර්ථනාක් ලක්වන පූජ්‍ය අඟුල්ගමුවේ අරියනන්ද ස්වාමින් වහන්සේත් සංසාරයේ දීර්ඝ කාලයක් පෙරම් පුරාණන කෙනෙක් බව අවිවාදයෙන් පිළිගත යුතු තියෙනවා. අපට මතකයි වයස 11 දී බුදු සසුනේට බාර දුන්න මේ මව්පියෝ දෙන්න විසින්. ගල්දුව මූලස්ථානයේ ගින් දානෙ දීලා චීවර පස්තර පූජා කළ මේ කුඩා දරුවා ශාසනයට බාර කළා. තන් වඩලා පිරිනැමුව. වාස 11 නිසා මහාන කෙරේ නැහැ ඉගෙන ගන්න සැලැසුවා. වාස 18 දෙත් පැවිදෙන් හිතක් පහළ වූ නමුත් ඒක යම් හේතුවකින් අතපසු වෙලා තවත් අධ්‍යාපනයේ දියුණු කරගෙන උසස් ධාර්මික රැකියාවක් යොදාගෙන එින්ද සෑහීමකටපත් නොවේ භ්‍රමචාරී සීලියත් පුරුදු කරගෙන ඉඳලායි බුද්ධ ශාසනය පැවිදෙන්න යොමු වුණේ කාගේවත් විධානයකින් නෙමෙයි. අර අසංකාරික කියලා තියෙනවනේ පින්කම් වල වටනා පින්කම අසංකාරිකයි කියලා. අනුන් කියනවා වෙනුවට නෙමෙයි මන්දෝත්සාහීව නෙමෙයි තමන්ගේම කුසල ඡන්දයෙන් යම් කිසි කුසලයක් කරනවා නම් ඒකට කියන අසංකාරික කියලා. ඒකේ බලය වැඩි. එනිසා සෝමනසිසාගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සිතකින් තමන්ගේ යුතුයම් බොහෝසෙන් ඉෂ්ට සිද්ධ කරලා මෞඛ්‍යන්ට දඹදිව වන්දනා කරවලා තමන්ගේ ගිලන් වෙන්න නැගෙන කෙනෙක් සුවපත් කරවලා තමන්ගේ වැඩිමල් සොහේරේට තවත් පහසුකම් අවශ්‍ය ඉඩකඩම් ආදී ලබා දීලා ඒ ඔක්කොම කර දීලා කිසියම් අඩුපාඩුවක් නැතුව විශාල වැටුපකට හිමිකාරයෙක් වෙඳලා ඔක්කොම අත්හැරලා ක්ෂණිකව බුද්ධ ශාසනයට ඇතුළත් වුණා. එනකොට අපේ පූජනීය පඬිත් ස්වාමීන් වහන්සේ බොහොම මෛත්‍රියෙන් කරුණාවෙන් පිළි අරගෙන වැඩි කල්යන් ඉස්සර සම්බුද්ධ ශාසනයට ඇතුළත් කරමින් පැවිදි බිමටපත් කෙරෙව්වා. අවුරුදු දෙකකින් උපසම්පදා භූමියටපත් වෙලා මේ කෙරගල නිස්සරණ වණී ටික කාලයක් භාවනා නියෝගී ඉඳලා අපිත් එක්ක බුරුම රට වැඩම කළා. දහසක් බාධක මැද්දේ වසරක් තිස්සේ එහි කටයුතු වල යෙදී සිට ඇවිල්ලායි අද මේ නාවේ නාරණ්‍ය ශාසනය ආරණ්‍ය ශාසනයේ බබළුවමින් යදින්නේ. එනිසා මේ ඉන්න දෙමව්පියන් දෙන්නා පමණක් නෙමෙයි නෑදෑයෝ පමණක් නෙමෙයි සීලම බෞද්ධ ජනතාවගේ ආශිර්වාදය ලැබමින් තා බොහෝ කාලයක් බුදු සසුනේද සේවය කරන්නටයි ඒ ස්වාමින් වහන්සේ ජීවත් වෙන්නට ඕනකම තියෙනවා එනිසා බොහෝ අසනීපකම් මැද්දේ නමුත් කරගෙන මේ ශාසනික අභිවෘද්ධිය කටයුතු කාසිය දාස් ගුණෙන් දිනු කර ගනිමින් තමාගේ සංසාරයේ ගෙනාව ප්‍රාර්ථනාව ශාසන පරමාර්ථයන් සපුරා ගැනීමට නිරෝගීව එකසේ විශ්වාසයක් තිස්සේ දීර්ඝාමින්දනේ කරන්නට මේ සෑම දිනාගේ సంతාන තුළ ජනිත කරගන්නා ලද අසීමිත කුසල ධර්ම ශක්තිය හා රත්නත්‍රය ආශිර්වාදය පූජ්‍ය අඟුල්ගමුවේ අරිනන්ද ස්වාමීන් වහන්සේටත් වේවා කියලා කවුරුත් ආශිර්වාද කරන්නට යම්කිසි පින්කමක් කරනකොට තවත් බොහෝ දෙනෙක් ඒ පින්කම් වලින් ප්‍රයෝජන ලබනවා. ඒ ප්‍රයෝජනීය කියන්නේ වෙනම කෝ නෙමෙයි තම තමන්ගේ කුසල් සිත් දිනු කර ගැනීමයි. එනිසා මේ ස්වාමින් වහන්සේගේ ජන්මදිනය අවුරුදු 42ක් පෙරේ 43ට පියනගෙන මේ මොහොතේදී එම්බේ දිසානායක සාමිනිසුරුතුමාවනේ පියතුමාණන් වහන්සේත් මෞතුමියත් තමන්ගේ ඥාති මිත්‍රයන් ඉතුණුත් එක්කාසු වෙන අතරතේ එතෙ තවත් විශාල පිරිසක් සහභාගී වූ සිටිනවා. විශේෂයෙන් කොළඹ සිට පැමිණි එජ්ජි ආරණ්‍යම ආත්මයායේ මෙතනිය යටවර මව්පිය දෙපළ දොස්තර අනුරුද්ධ ජයමහා මහත්මයා ඒ නෝනා මහත්මිය එවාගේ මේ ඥාති පිරිස තවත් විශාල පිරිසක් එක්කාසු වුණා. එවාගේම ගලිමන්දේ නිමල් රත්නායක මහත්මයාතුළු පිරිස එක්කාසු වුණා. මේ හැමදෙනාම තව කොළඹ සිට පැමිණි පින්වත් කල්යාණ ඥාතකල මාතාව එවාගෙම චන්ද්‍රිකා අත්වටුව මහත්මනි සහ හැම දොස්තර මහත්මයා මේ කවුරු සහභාගී වෙලා සිටිනවා. ඒ හැම දිනාගේම කුසල් සිතත් තම තමාගේ අදිෂ්ඨාන සමගම එවාගෙම දිවාඩක්ම අපේ දෙපළ එවාගෙම දොස්තර සමනසේකරම අපේ දෙපළ මේ සීලම දෙනාම මේ පින්කමේ කොටස් කරුවන් බාටපත් වෙලා තම තමාගේ පුණ්‍ය ප්‍රාර්ථනාත් මුඳුන් පමුණවාගෙන පූජ්‍ය ආරියනන්ද ස්වාමීන් වහන්සේට ආශිර්වාද මුදුන්පත් කරගත්තා කියලා සතුටු වෙන්නට පුළුවන්. ඒ නිසා දැන් දීර්ඝ දේශනාවක් කරා නෙමෙයි මා මූලාසනයේ වාඩි උනේ. නමුත් මේ වේලාව හැටියට අපේ යුතුයකම ඉෂ්ට සිද්ධ කරියේ පිණිස මෙතෙක් වේලා බොහොම කෙටි දීර්ඝ බණක් කෙටියෙන් ඉදිරිපත් කරන්න යෙදුනේ. ඉතින් මගේ අනුශාසනය මේකයි. දැන් මෙතන ඉන්න නොයෙක් විදිහේ තරාතිරමේ වාසිකායේ ලපටියා ඉන්නවා, වැඩිහිටියෝ ඉන්නවා, වයස්ගත ඇත්තෝ ඉන්නවා. අපි කවුරුත් දන්නවා උදා වූ හිරු මණ්ඩලයේ නොනැවතීම දැස යනවා. උදා වූ හඳ මණ්ඩලයේ නොනැවතීම ඇස්සේට යනවා. මේ වාගේ අපි උපන්දා පටන් හතරක් නෑරේ ගෙවි ගෙවි යනවා මිසක් වැඩි වැඩි යනවා නෙමෙයි. එනිසා මේ ලබා ගන්නා ලද බුද්ධෝත්පාද කාලයේදී තම තමා රක්නා නිත්‍ය සීල උපෝසති සීලා දුසස් ගුණ ධර්මයන් වැඩි වැඩියෙන් පිරිසුදු ආරක්ෂා කර ගනිමින් සමත භාවනා විපස්සනා භාවනා ශක්ති ප්‍රමාණයෙන් දිනු කර ගනිමින් දාන සීල භාවනාදී කුසල් පාරමී පුරා ගනිමින් මේ ගෙවි යන්නේ එවැගේම අභාවයට යන ජීවිත సంతානිය තුලින් නොගෙරෙන නොදිරෙන නොමැරෙන අමරණීය නිවන සඳහා කටයුතු කර ගැනීමට අප්‍රමාද වෙත්වා කියන මේ අනුශාසනා අපි කරන්නේ. ඒකම දැන් මේ පින්කමේ ආරමුණ මට සෙත් පැතීම කියලා සඳහන්ව පවතින එකද මම බොහෝසෙයින් මෛත්‍රී කරමින් ඒ ප්‍රාර්ථනා මා පිළිගන්නවා. ඒ වගේම දැන් මේ වෙනුවෙන් ඊයේ දවසේ පටන් ශාල පින්කම් පෑලියක් සිද්ධ වුණා. මේ ස්ථාන වාසී සබ්‍රාහ්මචාරීන් වහන්සේලා දින හතක්ම ඊටාම ගෞරව සම්ප්‍රයුක්ත වේ චෛත්‍ය රාජන් වහන්සේ ආභියස බෝධින් වහන්සේ ආභියස බෝධි පූජා බුද්ධ පූජා පවත්වලා ඊයේ හත්වෙනි දාස සම්පූර්ණ කොටගෙන සරුව රාත්‍රියේ පරිත්‍රාණ ධර්ම දේශනාවක් පවත්වන්න යෙදුණා. උදේ පාන්දර සදාවත් කුල පුත්‍රයෙක් බුද්ධ ශාසනය පැවිදි කරවන්න යෙදුණා. ඊළාට දැන් උදේ පාන්දර බුද්ධ පූජා පවත්වලා සංඝ රත්නයේට හා ධම්මිකාශ්‍රමයේට උදේ දානේ පිරිනමන්න යෙදුණා. දවල් දවල් පින්නපාත දානේ සම්පාදනය කොටගෙන බුද්ධ පූජාව හා සංඝ රත්නයේ ගෞරවයෙන් පිළිඅරගෙන සියාතින් දානේ බෙදා හදා පිළිගන්වන්න යෙදුණා. දැන් සීලයක පිහිටා මේ පිරිකර භාණ්ඩද සංඝ රත්නයේ උදෙසා අතගස්වා පිළිගන්වා දැන් ස්වල්ප වේලාවක බණපදයකට සවන් දුන්නා. මෙතෙක් තේලා දාන සීල භාවනා වශයෙන් පුණ්‍ය ක්‍රියා තුනක් සම්පූර්ණ කළා. ඒ පින්කම තුනේ ඇතුලේ තියෙන වෙන ධර්මතාවක් නෙමෙයි චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතු වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අභ්‍යන්තරයේ තියෙන බෝධිපාක් ධර්ම 37ම ඒ මේ සත්‍යස් බෝධිපාක් ධර්ම ආර්ය අෂ්ටාංගික මාර්ග ධර්ම පාරමී 10ක් පිරෙන චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතු වෙන මහා බලගතු පුණ්‍ය නිදානයක් තම තමාගේ సంతාන තුල අද මේ නිදාන් කරගත්තාගේ සතුටු වන්නට එසේ සතුටු වෙමින් ඒ මේ සිද්ධ කරගන්නා ලද ධර්ම ශක්තිය කුසල ශක්තිය පාරමී ශක්තිය හේතු කොටගෙන ගෞතම සම්බුද්ධ ශාසනයේ නොනැසී නොපෙනී අඳුරු නොවි අතුරු දහන් නොවි මොන මන්‍යාගම් බල වේගයකින්වත් යටපත් නොවි ගගනතලයේ සරත් සූර්ය මණ්ඩලයෙන් සරත් චන්ද්‍ර මණ්ඩලයෙන් දිගලමින් බදලමින් අපරාජිත විරාජිතව නිර්මලව අවුරුදු 5000කට වැඩි කලක් ශ්‍රී ලංකාවේ ප්‍රධානී තලයේ පවතිවා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමු. ශාසන භාරධාරී සංඝ පිටුන් වහන්සේලා ප්‍රධාන බුද්ධ පුත්‍ර සංඝ රත්නයේ සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ වෙමින් ධ්‍යාන විඥා විපස්සනා ඥාන වඩමින් සදාම්මා ලෝකේ ලෝට බෙදා දෙනු පිණිස අපරැස් කරගන්න සෑම කුසලයක් ආශිර්වාදයක්ම වේවා කියා මෛත්‍රී කරමු. එවාගේ පූජ්‍යං අඟුල්ගමී ආරියනන්ද ස්වාමින් වහන්සේට මේ ධර්ම ශක්තියෙන් රත්නත්‍රය අනුභව බලයෙන් දෙපතුලේ පටන් සිරස්තලයේ දක්වා සිරස්තලයේ පටන් දෙපතුල දක්වා තියෙන සීලම රෝගාබාධ අලපතක දියත්තක් මෙන් ඉවත් වී නිරෝගී වේවා ආයුෂයෙන් වැඩේවා වර්ණයෙන් වැඩේවා සැපයෙන් වැඩේවා කාය බලයෙන් වැඩේවා ඥාන බලයෙන් වැඩේවා නිරෝගී සුවයෙන් වැඩේවා සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කරමින් වින්සත් සත්වර්ෂාධික කාලයක් ආයුරාෝග්‍ය සම්පත් අත්වේවා කියලා අපි මෛත්‍රී කරමු. එවාගෙම නමින් අබාල ප්‍රාප්ත එම එම් මේ දිසානායකම ආත්මය තුල අප සෑම දිනාගේ මෞපිය දෙදෙනා වහන්සේ මෞපිය සතර දෙනා වහන්සේ රාගයෙන් මේ දිසානායක මහත්මයාගේ ජේෂ්ඨ පුත්‍ර එදී ඒ දීයම් ඒබී දිසානායක තරුණ මහත්මයාට එවාගේම තවත් මේ සහභාගී වෙන සීලම දිනාගේ මේ පල්ලෝගේ ඥාතීන් සහ පින්වත් නිමා රත්නායක මහත්මිය ඉදිරිපත් කළ පින් පමුණෝනේ පියාණන් වහන්සේ ඇතුළු සිළු ඥාතීන්ද එවාගේම කල්යාණ ඥාතගල මාතාගේ වසර 100ක් වෙන තමන්ගේ වයෝ අභාව ප්‍රාප්ත මෑණියන් වෙන අනුලා විජේවර්ධන මෑණියන්ටත් එවාගේම රෝණ අතොටු මහත්මියලා වෙනුවෙන් එම චන්ද්‍රකා තොටු මහත්මියගේ අභාව ප්‍රාප්ත ඊයේ වාගේ හෙට දින නිදාසක අභාව ප්‍රාප්ත පියාණන් වන ධර්මදාස ගම්මන්පිල මහත්මයාටත් එවාගේම චාලත් විජේනායක ගම්මන්පිල මහත්මනීටත් ප්‍රින්සිස් විතාන ජනත් ජනවර්ධන කෙනීමේ දෙපළට ඒ ඒ සීලම ඥාතියින්වත් එවාගේම පින්වත් එජ්ජි ආරණත් මහත්මයාගේ මව්පිය දෙදෙනා වහන්සේ හා චන්ද්‍රාරත් මහත්මනීගේ මව්පිය දෙදෙනා වහන්සේටත් මේ සහභාගී වූ සෑම දෙනාගේ සියලු පරිලෝකීය ඥාතීන්වත් මේ පුණ්‍ය ලාභයත් වේවා මේ පින් වලින් මේ සෑම දෙනා භවයක් පාසා සුගති සම්පත් වින්දනයේ කොට තම තමා භතු බෝධි ඥාන වලින් අග්‍රාමා මහ නිවන් සුව සාක්ෂාත් කෙරෙත්වා කියලා මෛත්‍රියෙන් පින් පමුණු ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මා ආරක්ෂක ඉෂ්ට දේවතා මණ්ඩලයේ සාදරයෙන් සමාදරයෙන් කරුණා මෛත්‍රියෙන් පින් අනුමෝදන් වෙත්වා දිව්‍යමය ආයුර්ණ සැපබල ඓශ්වර්යයෙන් වැඩෙත්වා සම්බුද්ධ ශාසනයට ශ්‍රී ලංකා දීපේත බෞද්ධ ජනතාවට මේ පුණ්‍ය භූමියට මේ සංඝ රෝණයට මේ දායක කාර්යකම අපේ දූ දරු ඥාති මිත්‍රයන් දෙනාටද දේව ආරක්ෂාව සලසා දෙත්වා යතු බෝධි ඥාන වලින් සාන්ත නිවන් සුව ලබත්වා ක්ෂා මෛත්‍රීන් පින් පමුණු එවාගේම හිතවත් මදහත් අහිතවා සෑම සත්‍යයන්වත් මෙම ආරණ්‍ය සේනාසනයේ සිට අවටගම් නගර ලංකාව දමදිව කළ මේ සක්වල සීල සක්වල දස දිසා වාසී සමස්ත ලෝක සත්‍යයට මේ පින ලැබේවා සීල සත්‍යෝ නිදුක්කේත්වා නිරෝග වේත්වා සුවපත් වේත්වා තෙරුවන් සරණියේත්වා නිවන් මඟ ගමන් කෙරේත්වා ආරි සත්‍ය අවබෝධයෙන් සාන්තේ නිවන් සුව ලබත්වා කියා මෛත්‍රීන් පින් පමුණු එසේම මේ සෑම ශාසන අභිවෘද්ධියක්ම අපට සැලසී තිබෙන්නේ අපේ පූජනීය අපවත් වේවදාල කල්යාණ මිත්‍ර ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා නිසායි. ශ්‍රී කල්යාණ යෝගාස්ම ශාස්ත්‍රා සමුත්පාදක ප්‍රධාන අනුශාසක අතිපූජනීය රාජකීය පඬිතු කඩවැද්දේ ශ්‍රී ජනවන් සාබිදාන මාහිමියන් වහන්සේටත් එම සංස්ථාවේ ප්‍රධාන ආචාර්ය දොරේ උසලෙමින් බුද්ධ ශාසනයේ මුදුන් මල්කඩමින් වැඩමමින් වැඩමමින් වැඩ සිට අපවත් වේවදාල පූජනීය සාධිකේ පන්විත මාතරිසිරි ඥානාරාමාභිදාන මාහිමියන් වහන්සේටත් මෙම ස්ථානයේ ගොඩනගාගෙන අවුරුදු 40ක් තිස්සේ සීල් සුවඳ විහිදුවමින් වැඩ සිට අපවත් නිවදාල පූජ්‍ය විගුණ බෝධිනාකද ස්වාමින් වහන්සේටත් මේ ප්‍රදේශ භාරව සිටියේ පූජනීය පඬිත ගැටමාන්නේ ශ්‍රී විමල වංශාභිදාන මාහිමියන් වහන්සේටත් සේසෝ සීලෝ මාචාර උපාධ්‍යාය සම්භාවනීය සංඝ පිතෘන් වහන්සේලාටත් මේ කුසලානිසංස හේතුයෙන් භවයක් පාසා සුගති සම්ප්‍රසිද්ධ වේ සුවසේ බෝධි සම්භාර මුදුන්පත් වී මත්වනාගතේ ලෞතුරා බුදුබාම ලබත්වා ක්‍යාපේ ගෞරවයෙන් සිහිපත් කරමි අවසන් වරතමේ සිදු කර ගන්නා ලද කුසලානිසංස බලයෙන් බුද්ධ ආදී රත්නත්‍රානුභා බලයෙන් දිව්‍ය මණ්ඩලයේ රැකවරණින් හා කල්යාණ මිත්‍රයන්ගේ දාශිර්වාද බලයෙන් පෝజ్య අඟුල්ගම්මි ආර්යනන්ද ස්වාමින් වහන්සේටත් වාසයේගේ සහාය අනුග්‍රහ ලැබෙන මේ ස්ථාන වාසයේ සීල සම්බ්‍රාහ්මචාරීන් වහන්සේලාටත් මේ වැඩසටහනට පුරෝගාමී වේ කල්යාණ මිත්‍රත්වයෙන් පිහිට වූ කුරුමඩට මෝලමියෙන් චිත්තල පබ්බත භාවනා මධ්‍යස්ථානාධිපති ප්‍රධාන කර්මස්ථානාචාර්ය මාහිමියන් වහන්සේ සහිත සංඝ පිරිසට ඒ රටට අපේ ලංකාවෙන් වැඩම කළ සියලු ස්වාමින් වහන්සේලාට ආදායක පින්තුන්වත් රාජේම පින්වත් එම්බේ දිසානායක මේ අපේ සොහොරුතුමා ඒ සහෝදරීතුමිය තුළු පවුලේ සීලම දෙනාට අදූ දරු ඥාති මිත්‍රාදීන්ට රාජ්‍ය වැලිමඩ නිමා රත්නායක මහත්මයා හා පැමිණි සීලම නෑදෑන් හිතමිතුරු සීලු දෙනාටවත් එවාගේම කොළඹින් සිට පැමිණි පින්වත් වෙද්‍ය ආර්යනාථ මහත්මයාගේ මහත්මිනිය ඇතුළු පවුලේ සෑම දෙනාටමත් එවාගේම පින්වත් දොස්තර අනුරුද්ධ මහත්මාණන්ගේ දොස්තර මහත්මිය දරුවා ඇතුළු පැමිණියා වූ දමදෙනියෙන් පැමිණියා වූ ඥාති මිත්‍ර ප්‍රියස් පිරිසේ සෑම දිනාටමත් එවාගේම යකවර මව්පිය දෙපළ ආටිගලේ මෑණියන් වගේම දොස්තර අත්තොටෝ රෝණ මහත්මයලා ආදී කොට ඇති පවුලේ සියලුම දෙනාටම අනිකුත් නම් වශයෙන් නොකියාට මේ සහභාගී සිටින ශිල්පිරියසේ සිළු දෙනා සහ එම ආරණ්‍ය සේනාසනයේ දායක මණ්ඩලයේ සියලුම දෙනාටමත් සාදු කියා සිත් පාදවා ගන්න සැමටත් වතාවක් පුරන සියලු දෙනාටත් මෙලොව වශයෙන් ඇති අසනීපකම් අපල උපද්දරව අතුරු අන්තරා නවග්‍රහ දෝෂ සතුරු කරදර මාරක බාධක අනවින කොටිවින බන්ධන ඇස්වා කටවා හෝවා ආඬවා අලාභ අයස නිന്ദා පාස දුක් පීඩා සියල්ල හිරුදුට අනුරුසේ විහෙත විද්වාසනේ මේ සර්ව ආරක්ෂාව සැලසේවා තබන තබන පේවරක් ගානේ රත්නත්‍රේ සතු සූවිසි මහා ගුණේ අසීමිත ආරක්ෂා නිරතුරුව පිහිට වේවා රජසොර සතුරු ගිනි ජල වාසවේ සාවියා උදාද විපත්ති වලකීවා කාචිත පීඩාදියක් නැමේ කායික මානසික සනසිල්ලේ දෙලව දුණුව නිවන් මාර්ග පාරමී ගුණ මුදුන්පත් වේවා කුසල් අරමුණෙන් සමාධී සිතින් මෙත් සිතින් බුදු ගුණ දෙලෙන් සමදා සැපෙන් නින්දියාව සැපෙන් අවදි වේවා නපුරුසේන නොපෙනේවා දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ මිනිස්යන්ගේ අමනුෂ්‍යයන්ගේ චිත්ත ප්‍රසාදය ලැබේවා දෙවියන්ගේ ධාර්මික ආරක්ෂා නිරතුරුව සැලසේවා. ගුණ නුවණින් ධන දාන්නේ යසේසුරින් ආයුවන්න සැප බල ප්‍රඥාවෙන් නිත්‍ය සීල උපෝසත සීල සිව්බම වේරණ සතර සංග්‍රහ වස්තුවෙන් දස පාරමිතාදී බෝසත් ගුණයන්ගෙන් පෙරපස මෝරණ සදාක්මෙන් දියුණු වේවා. චින්තාමානීක රත්නයකින් කල්පරෝක්ෂයකින් භද්‍රගතයකින් මෙන් පූර්ණ චන්ද්‍රයාමී සම්යක් ප්‍රාර්ථනා සියල්ලේ කෙරේ කෙරේ ශාස්ත්‍රයේ කෙරේ මුදුන්පත් වේවා වින්සත් සතවර්ෂාධික කාලයක් අතරක් නෑර අපරාජිතව උකාර ලෙස උතුම් ලෙස උත්කෘෂ්ඨ ලෙස උත්තරීතර ලෙස මෙලව දුණෝ පරලෝ සුගතියේ ශාන්ත නිවන පිණිස පාරමී පුරා ගැනීමට දරුවන් පිටින් සමට දීර්ඝාස ලැබේවා සසල වාසනාතුරු නරකාදී සර්වරාපායෙන්ද ත්‍රිවිධ සත්ත්ව විනාශයෙන්ද අෂ්ට දුෂ්ටක්ෂණයෙන්ද පංච විදන්තනාවෙන්ද සම්පූර්ණයෙන් සදාතත මිදෙන්න ලැබේවා. භවයක් පාසා සත්පුරුෂ සංසේවනයේ සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකානේ ධර්මානුධර්ම ප්‍රතිපදා වැටුව නිවන් මාර්ගය ගැනීමට ජාති ජාතිත් වාසනා වේවා. සිල්වත් ගුණවත් නැනවත් බෝසත් දෙමව්පියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑදෑ හිතමිතුරන් සේවක සේවිකාවන් දෙක ඇතුව සෝසේ පාරමී ගුණ සපුරා දුක්ඛය සමුදය නිරෝධේ මාර්ගයේ චතුරාරි සත්‍ය අවබෝධයෙන් බුදුපසේ බුදුමහරතුන් වහන්සේ නිසලසේ වදාළේ සදාකාලික සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අග්‍රාමාම නිවන්සෝ පිණිසම මේ උදාන කුසල සම්භාරී හේතු වේවා වාසනාව වේවා කියා නිවන්සෝ ප්‍රාර්ථනා කරමු ඥාතීන් දෙවියන් සිළු සත්‍යයන් පින්පෙත් පමුණුමු ඉදං වූ ඥාතීනං හෝතු අනුවර ධර්මානුශාසනා පැවැත් වූ දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ